තව මේකේ අර ප්‍රශ්නයක්ම නෙමෙයි නිකන් අපි කලින් එක අවස්ථාවක සිහි කරපු කාරණයක් අර වික්ෂුන් වහන්සේ නමක් මේ දුම් වැටි ගෙනත් දෙන්න කියලා අපේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමා අධිකාරම් මහත්මයා තරුණ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් කියලා තියෙනවා මේ සිගරට් එකක් ගෙනත් දෙන්න කියලා මේ එතන ළඟ කඩේ ඊට පස්සේ ඉතින් එතුමා මේ කියලා තිනවා මම සිගරට් බොන්නෙත් නෑ මම සිගරට් මිලදී ගන්නෙත් නෑ නෑ නෑ මට මේක ගෙනත් දෙන්න කියලා බල කළාම ඉතින් එතුමා ගිහිල්ලා අර පිරිස ඉස්සරහම මේ මට නම් නෙමෙයි අන්න අහවල් හාමුදුරුවන්ට මේ ගෙනියන්න කිව්වේ කියලා කියලා තියෙනවා. ඊට පස්සේ ඒක ඒ මේ කඩේ මුදලාලි අර හාමුදුරුවන්ට කියලා මේ අහවලා නම් එවන්න එපා. ඊට පස්සේ මෙන්න මෙහෙම අර සෙනග ඉස්සරහා හාමුදුරුවන්ට කියලා ඉල්ලුවේ කියලා. ඊට පස්සේ මේ අධිකරම් මහත්තර කතා කරලා අහලා තිනවා මේ තමුසේ මොකටද මේ මට කියලා කිව්වේ කියලා. එතකොට ඉතින් එතුමා කියලා තියෙනවා මේ ඉතින් තරුණ කාලේ ඉතින් මම සිගරට් බොන්නේ නැති බව කවුරුත් දන්නවා. ඉතින් මං කිව්වනේ ගේන්න බෑ කියලා. ඉතින් ඔබ වහන්සේ මට ගේන්න කිව්ව නිසා මට නිකන් ඒකේ මේ කුණු මගේ ඇඟේ ගා ගන්න ඕනේ. ඒ නිසා තමයි මං එහෙම කිව්වේ කියලා. ඉතින් මේ මේ ප්‍රශ්නේ උන්වහන්සේට ඉතින් දැඩි පීඩනයක් ඒකත් එක්කලා මතු වුණා. ඉතින් ඒකත් එක්ක උන්වහන්සේ නැවත කවදාවත් සිගරට් බොන්න නැතුව අතහැරලා දාලා තියෙනවා. ඉතින් ඒක අධිකාරම් මහත්තයා ඒක ඉතින් ඒ තරුණ වයසේ වුණත් එතුමා ඒක හරියට තේරුම් අරගෙන උන්වහන්සේට මෙහෙම ටිකක් ලැජ්ජාවක් ඇති කළොත් මේ වැරදි ඇබ්බැහියෙන් ගලව ගන්න පුළුවන් කියන බව දැනගෙන තමයි එතුමා ඒ කාර්ය කරලා තියෙන්නේ. ඉතින් අර මම හිතන්නේ ත්‍යාගී දුව අහපු ප්‍රශ්නයත් එක්කලා අපි දීපු උත්තරය ගැනයි මේ කෙනෙක් මේ කාරණේ සිහිපත් කරලා තියෙන්නේ අපි කලින් දේශනාවක සඳහන් කරපු කාරණය. ඉතින් ඒ වගේ අර ස්වාමින් වහන්සේලා යමක් ඉල්ලනවා උන්වහන්සේලා යමක් කැමතිය කියලා නෑ. ඒ ඉල්ලන දේ කැමති දේ අනුචිත නැතිනම් උචිත නම් යහපතක් වෙනවා නම් ඒක සම්පාදනය කරලා දීම සුදුසුයි. හැබැයි ඉල්ලුවා වුණත් ඒකෙන් අනර්ථයක් වෙනවා නම් උන්වහන්සේලා ටිකක් පීඩා කරලා හරි ඒකෙන් වළක්ව ගන්න දායකයෝ හැටියටත් කටයුතු කරන්න සිද්ධ වෙනවා. පීඩා කරලා හරි කියලා කියන්නේ අවැඩදායි අදහසකින් නෙමෙයි යහපතක් කරන චේතනාවක්. ස්වාමින් වහන්සේ මම මේ ඔබ වහන්සේ අර සිගරට් කතාව කිපු නිසා මගේ පියා කරපු දෙයක් කියන්න මම ඔහු ජීවතුන් අතර නැහැ. නමුත් අපේ පන්සලේ ගමේ ඉන්නකොට හාමුදුරන්ගේ නම සුනීත අපේ තාත්තා දැකලා තිනවා පාරේ යනකොට සිගරට් එක බිබී යනකොට තාත්තා ඉක්මනින් පිටිපස්සෙන් ගිහිල්ලා හාමුදුරන්ගෙන් කිව්වලු ස්වාමින් වහන්සේ මට ওই සිගරට් එක දෙන්න අතට මෙතන කරන්න එපා ඔබ වහන්සේ පාර දිගේ සිගරට් එක බොන්න එපා ඔබ වහන්සේ පන්සලට යන්න මම සිගරට් එකක් එකක් අරන් දෙන්නම් ගෙනල්ලා දෙන්නම් පන්සලට වෙලා බොන්න <laughs> කියලා. එදත් එදයි හාමුදුරුවෝ තාත්තා සිගරට් එක ඉල්ලුවාම දීලා තිනවා ටිකක් තරුණ හාමුදුරු කෙනෙක් අපේ තාත්තා ඒ වෙලාවට අවුරුදු 50කට විතර වැඩි ඒ කාලේ. ඉතින් මම මේ ඔබ වහන්සේට කිව්වේ තාත්තා ඊට පස්සේ සිගරට් පැකට් එක අරගෙන පන්සලට ගියාලු. හාමුදුරුවෝ කිව්වලු නෑ මහත්තයා මං අදම නැවැත්තුවයි බොන එක ඔබ ඔබතුමා මට කරපු දෙයින් කියලා. ඉතින් මට ඒක මතක් වුණා මම ඔබ වහන්සේට ඒක කියන්නයි ගත්තේ ස්වාමීන් වහන්සේ. දායකයෝ කියලා කියන්නේ මේ දාන ටික දෙන එක, ගිලම්පස ටික දෙන එක, පන්සල හදලා දෙන එක, සිවුරු ටික පූජා කරන එකේ ප්‍රත්‍යපහසුකම් විතරක් නෙමෙයි දායකයෙකු සතු අපි දැන් අර උපාසක ගුණ ගැන කතා කරනකොට මේවා ගොඩාක් කතා කරලා දායකයෙකුට ලොකු වගකීමක් තියෙනවා භික්ෂුව වරදින් මුදවාගෙන ගුණධහම තුල පවත්වන්න උන්වහන්සේලාට සහාය වීම. ඉතින් ඒක කරන්න තරම් Tamanට බුද්ධිය, කෞසල්‍ය, දැනුම, හැකියාව, කරුණා මෛත්‍රිය අවදි කරගන්න පුළුවන් නම් ඉතින් ඒක මේ ශාසනයේ චිර පැවැත්මට ලොකු ශක්තියක් වෙනවා.